මජ්ක්‍ධිම නිකායෙහි සීතාගිරි සූත්‍රය එක් කලක භාගතුන් වහන්සේ මහත් සංඝ පිරිස සමග කසී රට සැරිසරන ඒ කසී ජනපදයේහි සැරිසරන භාගතුන් වහන්සේ භික්ෂූන් අමතල මෙන්න මෙහෙම දේශනා කරනවා භික්ෂූනි මම රාත්‍රී භෝජනය ගැනීමෙන් වළකිනවා. භික්ෂූනි රාත්‍රී භෝජනය ගැනීමෙන් වළකින මට නිරෝගී භාවය නිදුක් භාවය ශරීරයාගේ සැහැල්ලු පැවැත්ම කාය බලය සහ සැපසේ වාසය කිරීම කියන ආනිසංස ලැබෙනවා. එව මහණෙනි තොපත් රාත්‍රී භෝජනෙන් වලකි. ඒ රාත්‍රී භෝජනෙන් වලකින තොපට නිදුක් භාවයේද නිරෝග භාවයේද සැහැල්ලු පැවැත්මද කාය බලයේද සැපසේ වාසය කිරීමද කියන ආනිසංස පහ දැන ගැනීමට හැකි වෙනවා. මෙන්න මේ ආකාරයට භාගතුන් වහන්සේ දේශනා කරලා කසී ජනපදෙහි චාරිකාය වඩිනවා. භාගතුන් වහන්සේ ක්‍රමක්‍රමේ කසී රට කීටාගිරි නම් නියම්ගමට සම්ප්‍රාප්ත වුණා. ඒ කාලයේහි කීටාගිරියේහි අස්සජී ගුණබ්බ සුඛ නම් වූ තවක භික්ෂූන්ගෙන් දෙනමක් වැඩ හිටියා. මේ අස්සජී ගුණබ්බ සුඛ කියලා කියන්නේ ඝනාචාර්ය මහා සංඝ පිරිස් ඉන්න භික්ෂූන් දෙනමක්. භික්ෂූන් මේ අසජී පුනපුසුක භික්ෂූ කරා වැඩම කළා. මේ අසජී පුනපුසුක භික්ෂූන්ට දන්වනවා භාගතුන් වහන්සේ මෙන්න මේව දේශනා කළා. දැන් රාත්‍රී භෝජනය අතහැරීමට. ඒ රාත්‍රී භෝජන අතහැරීමෙන් නිරෝගී බවද, නිදුක් බවද, සහැල්ලු පැවැත්මද, සැප විහරණයද වැනි ආනිසංස දැනගන්න පුළුවන්. භික්ෂුන් එසේ අසජීපුණබ්බසුක භික්ෂුන්ට දැන්වහම අසජීපුණබ්බසුක භික්ෂුන් කියන ඇවත්නි අපි රාත්‍රී භෝජනය වළඳලා තමයි නිරෝගී බවයි නිදුක් බවයි සහැල්ලු පැවැත්මයි කාය බලයයි සපවිහරණය දන්නේ. එතකොට අපි මේ සම්දිත්තික ඵලය අතහැරලා මේ සම්දිත්තික දේ අතහැරලා අපි දෙයි අපි විසින් අත්දැකලා තියෙන දේ අතහැරලා කුමකටද දන්නේ නැති දෙයක් කරන්නේ. කලින් රාත්‍රී භෝජනය වැළඳීමෙන්ම මේ ආනිසංස දන්නවා. දන්නේ නැති දෙයක් කරන්නේ මොකටද? ඒක ලබා ගන්න. ඉන්පසුව මේ භික්ෂූන් නොඑක ආකාරයෙන් භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මය කියන උත්සාහ කරනවා. නමුත් මේ අසජී කුණබසුදු භික්ෂූන් පිළිගන්නේ නැහැ. උන්වහන්සේලා පිළිගන්නේ නැහැ කියන්නේ බොහෝ භික්ෂූන් අනුගමනය කරන්නේ නැහැ කියන එකයි. ගණාචාර්ය කියලා කියන්නේ මහා සංඝ පිරිස් ඉන්න මහා තෙරවරු දෙන්නේ. මේ නිසා ඒ භික්ෂුන් සිද්ධ වෙනවා භාගතුන් වහන්සේට නැවත ගිහින් මේ පොත දන්නවා. ඉන්පසුව මේ පොත ඒ විදිහටම දන්නවා. දැන්වහම බාගතුන් වහන්සේ එක්තරා භික්ෂුවකට කැඳවලා කියනවා. ආසුන් වහන්සේ නොබල කැඳවනවා. කියලා අස්සජී පුණබුසුක භික්ෂුන් කැඳවනවා කියනවා. ඉතින් අස්සජී පුණබුසුක භික්ෂුන් බාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා එකත් පසෙ ඉන්නවා. එකත් පසෙ කෝන් අස්සජී පුණබුසුක භික්ෂුන් බාගතුන් වහන්සේ මෙසේ වදාරනවා.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 වේල් තුන වළඳලා තමයි ශරීරයේ නිරෝගී බව, නිදුක් බව, සැහැල්ලු බව, ආය බලය සපිරණේ දන්නේ කියලා. ඉතින් එහෙම කිව්වද කියලා බෞද්ධනාස අහන. බෞද්ධනාස අහුවම එසේ වහන්සේ කියලා පිළිගන්න. එහෙම පිළිගත්තාම බෞද්ධනාස අහනවා කිමෙක්ද මහණෙනි ඔබ අහලා තියෙන්නේ මම දේශනා කරපු ධර්මය මේ විදිහටද යම් පුද්ගලයේ සැප හරි දුක හරි උපේක්ඛා හරි ඕනෑම වේදනාවක් වින්දොත් ඕනෑම දෙයක් වින්දොත් අකුසල් අඩු වෙලා කුසල් වැඩි වෙනවද එහෙමද මම දේශනා කරලා තියෙන්නේ. කියන්නේ ඕන දෙයක් කරොත් අකුසල් අඩු වෙලා කුසල් වැඩි වෙනවා. ඒතෝරි කියන වහන්සේසේ නෙමෙයි. එහෙනම් තොපහලා තියෙන්නේ මෙහෙම. සමහර සැප වේදනාවින්දහම්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 හොඳයි මහණෙනි. එහෙනම් හොඳයි. මහණෙනි මේ වගේ සැප වේදනා වින්දහම ඇතම් පුරුෂයෙකුට මේ මේ සැප වේදනා වින්දහම ඇතම් පුරුෂයෙකුට අකුසල් දහම් පිරිහිලා කියලා කුසල් දහම් වැඩෙනවා කියලා මේ කරුණ මවිසින් يعني බාගතුන් වහන්සේ විසින් අවබෝධ කරන්නේ නැතුව ප්‍රඥාවෙන් අවබෝධ කරන්නේ නැතුව දකින්නේ නැතුව දැනගන්නේ නැතුව ස්පර්ශ කරන්නේ නැතුව අන්‍යයන්ට දේශනා කිරීම මට සුදුසුද? වික්ෂුන් කියන බෞද්ධාංශේ දැනගන්න නැතුව දේශනා කිරීම බෞද්ධාංශේ සුදුසු නෑ. එවැනි සප වේදනා වින්දහම අකුසල් වැඩි වෙනවා. කුසල් අඩු වෙනවා කියලා ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන දැකලා දැනගෙන ස්පර්ශ කරලා තමන් සාක්ෂි කොට ඒ දැනගෙන තමයි මම දේශනා කළේ ඒ වගේ භාගතුන් වහන්සේ ක්‍රමානුකූලව අහනවා මේ සමහර සැප වේදනා වින්දාම කුසල් දහම් වැඩෙනවා ඒ ගැන දන්නේ නැතුව දකින්න නැතුව දැනගන්න නැතුව භාගතුන් වහන්සේ දේශනා කරන්න හොඳයිද? මේ ආකාරයට සැප දුක උපේක්ඛා කියන වේදනා තුනටම සමහර සැප වේදනා දුක් වේදනා උපේක්ඛා වේදනා වින්දහම අකුසල් දහම් වැඩෙනවා. එහෙනම් ඒව අතාරින්න. කියලා කිව්වෙත් භාගතුන් වහන්සේ දැනගෙන දැකලා ප්‍රඥාව අවබෝධ කරලා සමහර සැප දුක උපේක්ඛා වේදනා වින්දහම කුසල් දහම් වැඩෙනවා කියලා කිව්වෙත්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 බුත විභාග යුක්ත කියන පුද්ගලයාට බාගතුන් වහන්සේ අප්‍රමාදයෙන් වාසය කරන්න කියලා කියන්නේ මොකද ඔහු ප්‍රමාද වෙන්න සුදුසු නැහැ. හේතුවක් නැහැ ඔහුට. මොකද ඔහු අරහත්ත්වයට පත් වෙලා ඉන්නේ. අස සමාපත්තියම තියෙනවා. විදර්ශනා පැත්තෙන් අරහත්ත්වය ලැබලා තියෙනවා. ඉතින් ඔහු ප්‍රමාද වෙන්නේ නැහැ කොහොමද? ඉතින් භාගතුන් වහන්සේ ඔහුට දේශනා කරන්නේ අප්‍රමාද වෙන්න කියලා. තව පුද්ගලෙක් ඉන්නවා භාගතුන් වහන්සේ අප්‍රමාදයෙන් කියලා දේශනා කරන්නේ. අඤ්ඤා විමුක්ති කියලා කියන්නේ. උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලා ඉන්නේ. නමුත් උගතෝභාව විමුක්ත රහතන් වහන්සේට වගේ ධානයටම සමාදින්න බෑ. විදර්ශනාවෙන් කෙලවරටම ගිහිල්ලා හින්දා පඤ්ඤා විමුක්ත කියලා කියන්නේ. ඒ පුද්ගලයාට භාගතුන් වහන්සේ ප්‍රමාද වෙන්න එපා කියලා කියන්නේ නැහැ. මොකද ਉਹ ප්‍රමාද වෙන්නේ නැහැ. නමුත් ඊට පල්ලෙහාන් ඉන්න සියලුම පුද්ගලයන්ට බෞද්ධ වහන්සේ දේශනා කරනවා අප්‍රමාදී කටයුතු කරන්න කියලා. ඒ කවුද? කාය සක්තිය කියන පුද්ගලයා. ඒ කාය සක්තිය කියන පුද්ගලයා ධ්‍යාන මට්ටම් 8ම තියෙනවා. නමුත් තාම rahat වෙලා නැහැ. ඉතින් ඔහු අප්‍රමාද කටයුතු කළේ. ඊට පසුව දිට්ඨිපත්ත කියලා පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා ප්‍රඥාවෙන් දැකලා සමහර මාර්ගඵල වලට ඇවිල්ලා ඉන්නමුත් රහත් වෙලා නැහැ. ඒ නිසා ඔහුට භාගතුනා දේශනා කරන අප්‍රමාද වෙන්න ඕනි කියලා. අරහතට පත් වෙලා නැති හින්දා. නමුත් මේ ආරයන් වහන්සේලා සෝවාන් හෝ සබ්දාගාමී අනාගාමී තත්ත්වයේ ඉන්නවා. ඉන්පසු සද්ධා විමුක්ති කියලා පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා මෙන්න මේ ආකාරයට සෝවාන් සබ්දාගාමී අනාගාමී තත්ත්වයේ පසු වෙන්න පුළුවන්. ඒ පුද්ගලයාට භාගතුන් වහන්සේ කියනවා අප්‍රමාදව ක්‍රියා කරන්න කියලා. තව පුද්ගල දෙන්නෙක් ඉන්නවා සෝවාන් මාර්ග ස්ථානයේ ඉන්නේ සද්ධානුසාරි ධම්මානුසාරි කිය. ධම්මානුසාරි කියලා කියන්නේ ඉන්ද්‍රයන් පහෙන් ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි හින්දා සෝවාන් වෙලාවේ සද්ධානුසාරි කියලා කියන්නේ ඉන්ද්‍රයන් පහෙන් ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රිය වැඩි හින්දා. ඒ පුද්ගල දෙන්නට බාගුන් වහන්සේ අප්‍රමාද වෙන්න කියලා දේශනා කරනවා. මෙන්න මේ ආකාරයට සප්ත ආර්ය පුද්ගලෝ දේශනා කරන බෞද්ධ වහන්සේ දේශනා කරනවා නාහම් භික්ඛවේ ආදිකේනේව අඤ්ඤාරාධනං වදාමි භික්ෂූනි මම පටන් ගත්ත ගමම්ම අරහත්ත්වය ප්‍රකාශ කරන්නේ නැහැ අරහත්ත්වය ලැබෙනවා කියලා ප්‍රකාශ කරන්නේ නැහැ අපිට භික්ඛවේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා අඤ්ඤාරාධනා හොත් නමුත් භික්ෂුවනි අනුපූර්ව ශික්ෂාවෙන් ඒ කියන්නේ ක්‍රමානුකූලව තික්මිය යුතු ආකාරයක් තියෙනවා අනුපුබ්බ ක්‍රියා ක්‍රමානුකූලව කළ යුතු ක්‍රියාවන් තියෙනවා අනුපුබ්බ ප්‍රතිපදා ක්‍රමානුකූලව කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා රැකිය යුතු ප්‍රතිපදාවක් තියෙනවා අන්න ඒ ක්‍රමයට ආරාත්‍ය ලැබෙනවා කියන මම දේශනා කරනවා. කතංච භික්කවේ අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ කිරියා අනුකුබ්බ පටිපදා අඤ්ඤාරාධනා හෝති. කෙසේද භික්ෂූනි මේ අනුපූර්ව ශික්ෂාවෙන් අනුපූර්ව ක්‍රියාවෙන් අනුපූර්ව ප්‍රතිපදාවෙන් අරහත්ත්ව ලැබෙන්නේ. ඉද භික්ඛවේ සද්ධා ජාතෝ උපසංගමිති. මෙහි භික්ෂූනි භික්ෂුව සද්ධා උපන්න නිසා වෙත එළඹෙනවා. උපසංගම කියන්නේ කල්යාණ මිත්‍රෙක් කරලා එළඹෙනවා. උපසංකමන්තෝ අනුපාසති. එළඹීම නිසා ආශ්‍රය කරනවා. අනුපාසන්තෝ සෝතං ඕදහති. ආශ්‍රය කරනකොට ඔහුට කන් යොමු කරන්න සිද්ධ වෙනවා. කන් යොමු කරනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති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 ධර්ම නිඥාන ශාන්තිය නම් වූ ධර්මය අවබෝධ වීමෙන් ලැබෙන ශාන්තියක් ලැබෙනවා. ධම්ම නිඥානක්ඛන්තියා සති ඡන්தோ ජායති. මේ ධර්මය අවබෝධ වීම නිසා කැමැත්ත උපදිනවා. ඡන්ද ජාතෝ උත්සාහති. කැමැත්ත ඇති වුනහම උත්සාහ කරන්න හිතෙනවා. උත්සහිත්වා කුලේති. උත්සාහ කරාම ඉන්ද්‍රියන් තුලණය කරන්න පුළුවන් වෙනවා කොහොමද? සද්ධා ප්‍රඥාවත් එක්ක තුලණය කළ යුතුයි. නැත්නම් සද්ධාව දිකුණොත් ඕන් නැති ඒවත් පිළිගන්න පුළුවන්. ප්‍රඥාව දිකුණොත් කෛරාටිකෙක් වෙනවා. සද්ධාව දිනනවා. අපටිකමට දේවල් පාවිච්චි කරන්න පටන් ගන්නවා. සමාධිය වැඩි වුණොත් නිදිමත හැදෙනවා. වීරය වැඩි වුණොත් හිත විසිරෙන්න ගන්නවා. ඉතින් සමාධියයි වීරයයි සම කරන්න ඕනේ. සද්ධාය ප්‍රඥා සම කරන්න ඕනේ. සිහිය සම කල්හිම සිහිය යුතුමයි. ඉතින් සිහිය නැද්ද කියලා ඔයලා බලන්න. මෙන්න මේ විදිහට උත්සාහ කරනකොට තමයි තුලණය කරන්න ලැබෙන්නේ. තුලීත්වා පදහති. මෙන්න මේ විදිහට තුලණය වුණාම ඉන්ද්‍රිය දැඩි වීර්ය කරන්න පුළුවන්. ප්‍රධාන වීර්ය කෙනෙක් කරන්න පුළුවන්. ඒ තුලණය වෙනකන් ප්‍රධාන වීර්යයක් කියලා එකක් වෙන්නේ නැහැ. පහිතත්ව සමානෝ කායේනච්ඡේව පරමං සත්‍යං සච්චි කරෝති. අන්න ප්‍රධාන වීර්ය වඩන පුද්ගලයාට මේ නාමකයින් චිත්තචෛසික වලින් පරම වූ සත්‍ය සාක්ෂාත් කරන්න පුළුවන්. ස්පර්ශ කරන්න පුළුවන්. අඤ්ඤායචනං පටිවිජ්ජපස්සති. ප්‍රඥාවේ ප්‍රතිවේද කරන්න පුළුවන්. නැත්තම් විවිධ දකින්න පුළුවන්. නිවන කියන්නේ. මෙන්න මේ ක්‍රමේ තමයි අනුපූර්ව ශික්ෂා අනුපූර්ව ක්‍රියානුකූල ප්‍රතිපදා කියලා දේශනා කළේ. මෙන්න මේ ක්‍රමයට තමයි ආරහත්ත්වයටපත් වෙන්නේ. මුලින්ම තියෙන්න ඕනේ මොකද්ද? සද්ධාව. ඇයි සද්ධාව තියෙන්න ඕනේ? මුලින්ම කිසිදා තේරෙන්නේ නැති ඉන්න. යන පුද්ගලයා හිතන් හිටියට තමන් මහා ප්‍රඥාවන්තයෙක් කියන. ඇත්තටම ඒ පුද්ගලයා සද්ධාවේ ඇදහිය යුතු කොටස වැඩි. ඒ නිසා සද්ධා මූලිකයි. මේ ප්‍රතිපදාව සද්ධා ජාතෝ උපසංකමති. සද්ධාවෙන් තමයි පටන් ගන්න. මෙන්න මේ ක්‍රම දේශනා කරලා අස්සජී පුනබුසුක කියන මේ සුළුපට බුද්ධලෝ නෙමෙයි. මහා තෙරවරු. සිය ගණන් දහස් ගණන් භික්ෂූන් ගෝලෝ වශයෙන් ඉන්න මහා තෙරවරු. ඒ තෙරවරුන්ට බුදුන් වහන්සේ දේශනා කරන මහණෙනි ඔබට සද්ධාව තිබුණේ නැහැ. මහණෙනි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 උත්සාහ කළේ නැති හින්දා ඉන්ද්‍රයන් තුල නැවීමක් වුණේ නැහැ. ඒ නිසා ප්‍රදන්නීර වෙලීමක් වුණේ නැහැ. ඒ නිසා පරම වූ සත්‍ය සාක්ෂාත් කරේ නැහැ. ප්‍රඥාවෙන් විනිවිද දැක්කේ නැහැ. මහණෙනි මේ මෝග පුරුෂෝ මේ ශාසනයෙන් කොයිතරම් දුර ඈතට ගියාද කියන දේශනා කරන්නේ මේ ගිහියන්ට නැහැ මහා තෙරවරුන්ට මේ දේශනා කරන්නේ මෙන්න මේකයි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 අපිට සිද්ධ වෙනවා එක ප්‍රශ්නයක් निराකරණය කරන්න දැන් 10ක් 15ක් වෙන්නත් ඒ මොකද අහන පුද්ගලයාට සද්ධාව නැහැ කොහොමද හිතන්න ඕන කියන එක ඊළඟ දේශනාවෙන් තේරෙනවා භාගතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නුවණ තියෙන පුරුෂයා පිළිබඳව නුවණ තියෙන පුරුෂයා සම්බන්ධයෙන් දේශනා කරන පද හතරක ව්‍යාකරණයක් තියෙනවා නුඹලක දන්නවා. ඒකට ඒ වික්ෂුන් කියන ධර්මය අවබෝධ කරන අය කවුද? අපි කවුද? අසුදීප නපුසුක වික්ෂුන් එහෙම කියනවා. ඒ නිසා බෞද්ධයන් දේශනා කරන්න කියලා. උත්තර බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි යම්කිසි ශාසනයක යම්කිසි ආගමක ශාස්ත්‍රවරයා ආමිෂය ගරු කරලා තියෙනවනම් ශ්‍රාවකයන්ට කැමති දෙයක් කරන්න පුළුවන්.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 මම ශ්‍රාවක බුදුරජාන් වහන්සේ දන්නාසේ මම නොදැනි මේක තමයි ඔහුගේ තේමාව වෙන්නේ මේ මේ ධර්මතාවය ඔහුට තියෙන්න ඕනේ බුදුරජාන් වහන්සේ ශාස්ත්‍රු මම ශ්‍රාවක උන්වහන්සේ තමයි දේශනා කරන්නේ මම අහන කෙනා ඒකයි ශාස්ත්‍රු කියන්නේ ශ්‍රාවක කියන්නේ අහන කෙනා බුදුරජාන් වහන්සේ දන්නාසේක මම නොදැනි මේක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ සම්පූර්ණයෙන්ම මේ ශාසනයේ එහෙම පිටින්ම ගත්තයි කියන්නේ මේක තමයි. මේක තමයි මූලික වූ අනිවාර්ය වූ අවශ්‍යතාවය. මේ සාසන ඉස්සරහට යන්නේ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? බුදුරජාන් වහන්සේගේ ධර්ම දේශනාව පෙන්වන ඕක වැරදිලා වෙන්නේද කියලා හිතනවා. සමහරුන් හිතනවා දැන් මේ ත්‍රිපිටකේ ගොඩක් කාලෙ ඉඳලා පැවතෙන හින්දා වෙනස් වෙලා ඇති කියලා. ඉතින් ඒගොල්ලෝ සාධාරණ වශයෙන් ඒක හිතනවා මොකද දැන් ගොඩක් කල් ත්‍රිපිටකේ පැවතිලා හින්ද කටින් කට පැවතිලා හින්ද දැන් මේ ධර්මයේ වෙනස් වෙලා ඇති කියලා අපිට පිළිනොගෙන ඉන්න පුළුවන් කියලා. නමුත් ඒ බුද්ධලෝ බුදුහාමුදුරු ඉන්න කාලේ ඉඳන් නම් ඒත් පිළිගන්නේ නැහැ කියලා අස්සජී පුනපුසුක භික්ෂුන්ගෙන් ඔප්පු වෙනවා. ඒ කියන්නේ දැන් ඉන්න සමහර බුද්ධලෝ ත්‍රිපිටකේ යම්කිසි තැනක් පිළිනොගන්න ඕන වුණාම නිදහස්ත කාරණාවක් හැටියට කියන්නේ එතන වැරදිලා වෙන්නේ නැති. ඒ නිසා ඒක පිළිගන්න බෑ කියලා. නමුත් මේක කොයිතරම් බරපතලද කියනනම් බුදුරජාන් වහන්සේගේ වචනේ පිළි නොගැනීම. මේ පුද්ගලයා බුදුහාමුදුරන් කාලේ හිටියත් කරන්නේ ඔකම තමයි. ඒ කාට හැබැයි අර වචනේ නම් කියන්න බෑ. මේක තේමාවක් ඇත්තට. බුදුරජාන් වහන්සේ සාස්තු මම ශ්‍රාවක බුදුරජාන් වහන්සේ දන්නා මම දන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ දන්නාසේක මම නොදරිමි කියන්නේ. මේක තමයි ශාසනය සම්පූර්ණයෙන්ම පිළිගත්තු පුද්ගලයාගේ ධර්මතාවය. මේ සාස්ත්‍රෝ ශාසනය සම්පූර්ණයෙන් නගාගෙන ඉන්න සද්ධාවන්ත ශ්‍රාවකයාට සාස්ත්‍රෝ ශාසනය සෙනෙහවත් ලෙස නේහය සහිතව ඉතාම නොදු ලෙස වැඩෙනවා කියලා කියනවා. කරදරයක් නැතු මේ ශාසනය ඉස්සරහට යනවා. ඉදිරියට යනවා. අන්නේ ආකාරයට ක්‍රමානුකූලව වැඩෙන ඔහුට එක්තරා දවසක මෙන්න මේ විදිහේ චතුප්පද ව්‍යාකරණයක් යෙදෙනවා. මොකද්ද? ආමං තචෝච නහරූච අට්ඨීච අවසිස්සතු උපසුස්සතු ශරීරේ මනස ලෝහිත මේ ශරීරේ ඒකාන්තයෙන්ම සම නහර ඇට ඉතුරු වෙත ඉතුරු වෙත්වා මස්ලේ වියලියතොත් යත්වා යන්තං පුරුෂ කාමේන පුරුෂ විරියේන පුරුෂ පරක්කමේන පත්තබ්බා යම පුරුෂ ශක්තියෙන් යම් මුතුන් දෙයක් පුරුෂ ශක්තියෙන් මහා පුරුෂ ශක්තියකින් ලැබිය යුතුද මහා පුරුෂ වීරයකින් මහා පුරුෂ පරාක්‍රමයකින් ලැබිය යුතුද නතං අපාපුනිත්තා විරියස්ස සම්ථානම් භවිසු එය ලබා නොගෙන මේ වීර නම් අත නොහරින කියලා ධර්මතාව ඔහු තුල උපදින මේ ශාස්ත්‍රය තුල ඔහුගේ ප්‍රමාණිකුල වැඩි වීම මහණෙනි ශාස්ත්‍රු ශාස්ත්‍රයේ ආත්පසින් නගාගෙන සිටිනවා ඒ කියන්නේ මේ ශාස්ත්‍රු ශාස්ත්‍රය හැම පැත්තෙම තමන්ගේ හිතට අරගෙන පිළි අරගෙන සිටින ඒ ශ්‍රාවකයාට සදහත් ශ්‍රාවකයාට ඵල දෙකක් අතුරෙන් එකක් හැම දෙන්න පුළුවන්. මොකක්ද? මේ ජීවිතේම අරහත්ත්වයේ හෝ අනාගාමී. බුදුන් වහන්සේ මෙන්න මේ ධර්ම දේශනාව දේශනා කළා. ඒ භික්ෂුන් මේ බෞද්ධ වහන්සේගේ දේශනාව අහ සතුටින් පිළිගත්තා. කීටාගිරි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය සාරාංශ සාරාංශ සාරාංශ